ඔබ හැමදෙනාම වෙනුවෙන් අද දවසේ ලෞතර අමාමෑණී බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන අංගුත්තර නිකායේ සත්තක නිපාතයට අයත් අව්‍යාකත වර්ගයේ මා පුඤ්ඤබායි සූත්‍රෙහි සඳහන් වන ධර්ම පාඨයක් තමයි මාතෘකා වශයෙන් ලැබුවේ. ඒ අසුරු කරගෙනයි පින්වත්නි අද දවසේ ඔබ වෙනුවෙන් මේ ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ. පින්වත්නි අපේ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි පින් කරන්නට බය වෙන්න එපා. පින කියලා කියන්නේ සැපය හැඳින්වීම සඳහා යෙදෙන විශේෂිත නාමයක්. ඒ නිසා සැප කැමති අය පින්කල යුතුයි කියන අදහසයි මේ සූත්‍රයෙන් ඉදිරිපත් කරන්නේ. මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ අපේ බුදු පියාණන් වහන්සේ බෝසත් අවදීයේදී කරන ලද පිනට ලැබුණු විපාක පිළිබඳව විස්තර කිරීමක්. ඉතින් මේ අවස්ථාවේදී මම ඒ පිළිබඳව විස්තර කිරීමක් කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි මේ අවස්ථාවේදී මේ පින කියලා කියන්නේ කුමක්ද කියන කාරණය හඳුනාගත යුතු වෙනවා. පින හඳුන්වන තැන ඔබ අහලා තියෙනවා සඳහන් වෙනවා හදයන් පුනාතීති පුඤ්ඤං. එහෙම නැත්නම් චිත්තං පුනාතීති පුඤ්ඤං කියලා. පින කියලා කියන්නේ හදවතෙහි හිතෙහි ඇති වෙන සතුට කියලා. ඒතර මේ සතුට තමයි පින කියලා හඳුනාගෙන තිබෙන්නේ. මෙහෙම කිව්වම පින්වත්නි මේ හැම සතුටක්ම පිනක්ද කියලා අපි හිතලා බලන්නට ඕන. සතුට කියන එක ජීවිතයේ අපට ඇති වෙනවා, අපි ඇති කර ගන්නවා විවිධ හේතු මත. එතනදී Tamanගේ කැමැත්තට අනුරූපව යමක් සිදු වෙනවා නම් අපට සතුටුයි. ඒ සතුට යහපත් දෙයකින් ලබන්නත් පුළුවන්. අයහපත් දෙයකින් ලබන්නත් පුළුවන්. ඒ වගේම පිනකින් ලබන්නත් පුළුවන්. පවකින් ලබන්නත් පුළුවන්. හොඳ දෙයක් කරලත් ඔබ සතුටු වෙනවා. නරක දෙයක් කරලත් සතුටු වෙනවා. යහපත් දෙයකදීත් ඔබට සතුටු වෙන්න පුළුවන්. ඒ වගේම අයහපත් දෙයේදීත් සතුටටපත් වෙනවා. ඉතින් මේ අනුව බැලුවම සතුට කියන එක අප ඒ ඒ අවස්ථාවන්හිදී ඒ ඒ දේට මූණ දීලා ඇති කරගන්නා වූ දෙයක්. ඒ නිසා පින්වත්නි හැම සතුටක්ම පිනක් වෙන්නේ නැහැ. හොරෙකුට හොරකමක් කරගත්තම සතුටුයි. හැබැයි ඒ සතුට පිනක්ද? පින්වත්නි මෙතන තියෙනවා පුණාති කියලා වචනයක්. මේ පුණාති කියන වචනයේ තේරුම පොළනවා කියන එක. පොළනවා. පොළන්නේ මොකෙන්ද පින්වත්නි? අපි පොළනවා කුල්ලෙන්. ඇයි පොළන්නේ? යමක අපවත් අපවිත්‍ර දේවල් ඉවත් කරලා හොඳ දේ රඳවා තබා ගන්නට. අවශ්‍ය දේ රඳවගෙන අනවශ්‍ය දේ අපවිත්‍ර වූ දේ ඉවත් කරන්න තමයි අපි පොළන්නේ. ඒ වගේම අපි තවත් දෙයක් කරනවා. ඒ තමයි හලනවා. හැලුවම සිද්ධ වෙන්නේ හොඳ දේ ඉවත් වෙලා නරක දේ රැඳෙනවා. පොළනවා පෙළුවම හොඳ දේ රැඳිලා නරක දේ ඉවත් වෙනවා හලනවා හැලුවම හොඳ දේ ඉවත් වෙලා නරක දේ රැඳෙනවා මේ අත්දැකීම ඔබට ලැබෙනවා නිවසේදීත් මේ දේ ලැබෙනවා ඔබට මෙතනදී පින කියලා කියන්නේ පින්වත්නි හලනව නෙමෙයි පින කියලා කියන්නේ පොළනවා මොකද්ද පොළන්නේ ඔබේ හිත ඔබේ හිතේ තියෙනවා අපද්‍රව්‍ය මූලික වශයෙන්ම තුනක් තියෙනවා. ඒවා තමයි ලෝභ, දෝෂ, මෝහ. මේ ලෝභ, දෝෂ, මෝහ හිත තුල නිරන්තරයෙන්ම ක්‍රියාත්මක වෙනවා. ඒවා ඒ ඒ අවස්ථාවට අනුරූපව අඩු වැඩි වශයෙන් සෑම චිත්තසංතානයකම ඇති වෙනවා. ඒතර මේ ලෝභ දෝෂ මෝහ හඳුන්වනවා අකුශල මූල කියලා. කියන්නේ අකුසලයට, පාපයට මූලික වන ධර්මතා තුන. ඉතින් පින්කමක් කරන වෙලාවේදී පින්වත්නි මේ ලෝභ දෝෂ මෝහ හිතෙන් ඉවත් වෙනවා. අපි දන්නවා ලෝභය තියෙනවා නම් පිනක් කරන්නට බෑ. දැන් ඔබ කරන පින්කමකදී ඒ පින්කම වෙනුවෙන් ඔබේ සන්තකය අත්හරින්නට වෙනවා. සන්තකය කියලා කිව්වේ ඔබ ඔබේ පැවැත්ම සඳහා රැස් කරගත්ත දේ උපයා සපයා ගත්තා වූ දේ. ඒක ධනය වෙන්න පුළුවන්, කාලය, ශ්‍රමය, අත්දැකීම, දැනුම, ප්‍රඥාව මේ දේවල් වෙන්නට පුළුවන්. මේවා ඔබේ පැවැත්මට ඔබ යොදා ගන්නවා. ඔබ රැකියාවක් කරනවා කියලා කියන්නේ ඔබේ දැනුම ඔබ මිල කරනවා. ඒතර මේ සන්තකය මේ සන්තකය ඔබ අත්හරිනවා තින්කමකදී. කාලය වෙන්න පුළුවන්, ශ්‍රමය වෙන්න පුළුවන්, ධනය වෙන්න පුළුවන්. මේ ඔබේ සන්තකය. එතකොට ලෝභය ඉවත් වෙලා අලෝභය නැමැති යහපත් සිතුවිල්ල ඔබේ හිත තුළ ඇති වෙනවා. ද්වේෂයක් තියෙනවා නම් තරහවක් තියෙනවා නම් පින් කරන්නට පුළුවන් කමක් නැහැ. අපි මුලින්ම සඳහන් කරා මේ පින කියලා කියන්නේ සැපය හැඳින්වීම සඳහා තිබෙන විශේෂිත නාමයක් කියලා හැඳින්වීමක් කියලා. ඒ කියන්නේ පින්වත්නි අපි කරන්නේ පින් අපට ලැබෙන්නේ සැප. ඒ නිසා පින් කරාම සැප ලැබෙනවා. තරහවක්, ද්වේෂයක් තියෙනවා නම් අපට පින් කරන්න බෑ සැප අපේක්ෂා කරන්න බෑ. අපි සමහර විට අනිකා වෙනුවෙන් පින්කම් කරනවා. එතකොට ඒ අනිකා වෙනුවෙන් පින්කම් කරනවා කියලා කියන්නේ පින්වත්නි අනිකාගේ සැප බලාපොරොත්තු වෙනවා කියන එක. අනිකාගේ ජීවිතයේ සැපවත්භාවයට සුවපත්භාවයට පත් කිරීම. බැලුවම සෑම පින්කමකම වාගේ අරමුණු අතර මේ මිය පරලෝකීය ඥාති මිත්‍රාදීන්ගේ භවගාමී ජීවිත සුවපත් වෙන්න සපවත් වෙන්න කියන ප්‍රාර්ථනාව තිබෙනවා. ඒ වගේම තම තමන් විසින් පින්කම් කරනවා ඒ තමන්ගේ සැපත සඳහා. එසා පින්වත්නි කෙනෙකුගේ සැපය බලාපොරොත්තු වෙනවා කියන්නේ ප්‍රාර්ථනා කරනවා කියලා කියන්නේ ඒ තුල තිබෙන්නේ මෛත්‍රිය, කරුණාව, දයාව, අනුකම්පාව වැනි මේ උසස් වූ මානුෂීය ධර්මතාවයන්. තරහ තියනම් පින් කරන්න බෑ. ඉතින් අනිකා සුවපත් වෙන්න කියලා හිතන එක පහසු දෙයක් නෙමෙයි. මොකද පින්වත්නි බොහෝ දෙනෙක් ඉන්නේ Taman එක්ක තරහ වුණු ලෝකයක. අපි දන්නවා වර්තමාන සමාජයේ නම් මේ ඇති වෙලා තිබෙන සමාජික ආර්ථික දේශපාලනික හේතු මත ඇති වුණු මේ ජීවිතයේ දුක්ඛ දෝමනස්යන් හමුවේ තමන් තමන් එක්ක තරහ වෙලා ඉන්නේ. එසා බොහෝ දෙනා ප්‍රකාශ කරනවා මම හරි අවාසනාවන්තේ. ඒ වගේම කාලකන්ණියේ කරන කියන කිසි දෙයක් හරියන්නේ නැහැ. ලබා උපන් හැටි මොන කරුමයක්ද දන්නේ නැහැ. මීට වඩා හොඳයි මරුණනම් කියලා. මේ විදියට හිතනවා බොහෝ දෙනෙක්. ඔබත් මේ විදියට හිතලා ඇති මේ විදියට ප්‍රකාශ කරලා ඇති. ඒ ඔබ සමග තරහ වෙලා ඔබ ඔබත් එක්කම අමනාප වෙලා. ඉතින් පින්වත්නි මේ තමන් තමන් එක්ක තරහ වුණු සමාජයක කොහොමද අපි අනිකා සුවපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ. සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියලා නම් ඔබ නිතර ප්‍රකාශ කරනවා. හැබැයි හිතලා බලන්න මේ සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියලා හිතන වෙලාවකදී කියන වෙලාවකදී ඔබේ තරහකාරයෙක් සිහිපත් වුනොත් මොකද වෙන්නේ? අර සියලු සත්වයන්ට ඒ පුද්ගලයා අයිති වෙන්නේ නැහැ නේද? එහෙමනම් පින්වත්නි අනිකා සුවපත් වෙන්න කියලා හිතන එක පහසු දෙයක් නෙමෙයි. අපි හිතුවට මෛත්‍රී භාවනාව තමයි පහසුවෙන්ම කරන්නට පුළුවන් කියලා. හැබැයි මේ භාවනාවන් අතර අමාරුම අපහසුම භාවනාව තමයි මෛත්‍රී භාවනාව. මේ අපි මාත්‍රුකා කරගත් සූත්‍ර ධර්මයට අනුරූපව මම මුලින් ප්‍රකාශ කළ අපේ බෝසතාණන් වහන්සේ ඒ බෝසත් අවධියේදී කරන ලද පිනට ලැබුණු විපාකයි මේක සඳහන් වෙන්නේ කියලා. එතනදීම මූලිකවම සඳහන් කරන්නේ මෛත්‍රී සිත වඩපු නිසා ලැබුණු දේවල්. එතකොට මෛත්‍රී සිත වැඩිවීමත් මහා පිංකමක්. ඉතින් එහෙමනම් අපි පිනක් කරනකොට අපේ හිතේ තරහව කියන එක ද්වේෂය ගැටීම යටපත් වෙනවා. ඒ වගේම මෝහය අපි පින්කමකදී ඒ පින පිළිබඳව යම් වැටහීමක් අවබෝධයක් ඇතුව කටයුතු කරනවා. යහපත් දෙයක් කරොත් යහපත් ප්‍රතිඵලයක් ලැබෙන බව අපි විශ්වාස කරනවා. වපුරන්නේ යමක්ද අස්වැන්න වශයෙන් ලැබෙන්නේ ඒ දෙයමයි කියන එක දන්නවා. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. වපුරන්නේ යමක්ද අස්වැන්න වශයෙන් ලැබෙන්නේ ඒ දෙයමයි. කල්යාණකාරී කල්යාණං පාපකාරීච පාපකං යහපත් දෙයක් කරාම යහපත් ප්‍රතිඵලත් අයහපත් දෙයක් කරාම අයහපත් ප්‍රතිඵලක් ප්‍රතිඵලත් ලැබෙන බව අපි දන්නවා. ඒ නිසා අපි කර්මය හා කර්ම ඵලය පිළිබඳව විශ්වාසයක් ඇතුවයි පින්කම් කරන්නේ. එතනදී මෝහය යටපත් වෙලා ප්‍රඥාව මතුවෙනවා. අමෝහය මතුවෙනවා. එහෙමනම් පින්වත්නි අපි පින්කමකදී අපේ හිතේ තිබෙන ලෝභ දෝෂ මෝහ මේවා පොළලා ඉවත් කරනවා. එහෙම ඉවත් කරලා හිත තුල අලෝභ, අද්වේෂ, අමෝහ කියන මේ චේතනා ගොඩනගා ගන්නවා. මෙන්න මේ විදියට ලෝභ දෝෂ මෝහ ඉවත් කරලා අලෝභද්දේ සමෝහ කියන මේ කුසල චේතනාවන් මුල් කරගෙන යමක් කරලා හිතේ සතුටක් ඇති වෙනවා නම් අන්න ඒ සතුටට කියනවා පින්වත්නි පින කියලා. එහෙනම් පින කියලා කියන්නේ හිතේ ඇති වෙන සතුට කුමන ආකාරයෙන් ඇති වෙන සතුටක්ද? ලෝභ දෝෂ මෝහ වලින් මිදුණු තැන ඇති වෙන සතුට. එසා ඒ සතුට හැමදාටම පවතිනවා. අර අපි මුලින් කිව්ව විදිහට හොරෙකුට හොරකමක් කරගත්තම සතුටු වුණාට ඒ සතුට පිනක් නොවන්නේ ඒ සතුට තුල ලෝභ දෝෂ මෝහ තිබෙන නිසා. ඒක කරපු අවස්ථාවකදී සතුට දැනෙයි හැබැයි ඒක ඉදිරියේදී දුක් වෙන්නට අසතුටු වෙන්නට හේතුවක්ම වෙයි. නිසා පින්වත්නි පින් කරනවා කියන එක එහෙම පහසුම කාර්යයක් නෙමෙයි මේ ලෝභ දෝෂ මෝහලෙන් ඉවත් තුණු තැන තමයි පින පරිපූර්ණත්වයටපත් වෙන්නේ. නමුත් අපි දකිනවා මේ ලෝභය, ද්වේෂය, මෝහය මූලික කරගෙන යමක් කරලා අපි ඒකත් පින කියන නමින් හඳුන්වනවා. වර්තමානයේ බොහෝ දෙනා පින්කම් කරනවා මේ මමත්වය කියන කාරණේ ඉස්මතු කරගන්න. ඒ කිව්වේ පින්වත්නි මේ පින්කම කලේ මමයි කියලා කියන්නට කැමතියි. මේ දේ කළේ මම ඒ නිසා මගේ නම සඳහන් විය යුතුයි කියන තැන බොහෝ දෙනා ඉන්නවා. ඒ නිසා මේ පිළිබඳව අපි වැටහීමක් අවබෝධයක් ඇති කරගත යුතු වෙනවා. එහෙම නැත්නම් අර ඔබ අපේක්ෂා කරන විදියටම ඒ පිනේ ප්‍රතිඵල ලබන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඉතින් මේ විදියට පින්කම් කළාම පින්වත්නි, ඒ පිනට ලැබෙන දේ තමයි සැප කියන එක. සුකස්සේතම් භික්කවේ අදිවචනං යදිදම් පුඤ්ඤන්ති. ඒ නිසා පින කියන එක හඳුන්වන්නේම සඳහන් වන්නේම සැපය හැඳින්වීම සඳහා තිබෙන විශේෂිත වූ වචනයක් වශයෙන් හැඳින්වීමක් වශයෙන් ඒ කියන්නේ පින් කරාම සැප ලැබෙනවා කියන එක. ඒ සා පින්වත්නි මේ සැපය කැමැති අය පින් කරනවා. හිතලා බලන්න ජීවිතයේ සැපයි කියලා හිතන හැම දෙයක් වෙනුවෙන්ම පින්කමක් කරනවා. අවම වශයෙන් බෝධි පූජාවක් හෝ පවත්වනවනේ. හිතලා බලන්න දරුවේ කුස පිළිසිඳ ගත්තම ලස්සන නිරෝගිමත් දරුවෙක් ලැබෙන්න කියලා පින්කම් කරනවා. දරුවා ඉපදුනාට පස්සේ වර්තමානයේ නම් දරුවට හොඳ පාසලක් ලැබෙන්න කියලා පින්කම් කරනවා. ශිෂ්‍යත්වය සමත් වෙන්නත් පින්කම් කරනවා. සාමාන්‍ය පෙළ විභාගයේදී පින්කම් කරනවා. උසස් සාමාර්ථයක් ලැබෙන්න කියලා. උසස් පෙළ සමත් වෙන්න කියලා තින්කම් කරනවා. විශ්වවිද්‍යාලයට යන්න, වෛද්‍ය විද්‍යාලයකට යන්න, ඉංජිනේරු පීඨයකට යන්න මේ වෙනුවෙන් තින්කම් කරනවා. ඒ වගේම අපි දන්නවා උපාධියක් තිබුණට සුදුසුකම් තිබුණට රැකියාවක් ලැබෙන්නේ නැහැ අපේ රටේ. ඒ නිසා රැකියාවක් ලැබෙන්න කියලා පින්කම් කරනවා. ඒ වගේම සුදුසුකම් තිබුණට උසස් වීම ලැබෙන්නේ නැහැ. නිසා උසස් වීම ලැබෙන්න කියලා පින්කම් කරනවා. ගයක් දොරක් හදන්න පටන් ගන්න පින්කමක් කරලා ඒ නිවස හදලා පදිංචි වෙන්නේ පින්කමක් කරලා අනේ මේ නිවස තුල හොඳින් සැපසේ සුවසේ ජීවත් වෙන්න ලැබෙන්න කියලා. හොඳ අවාහයක් විවාහයක් කරගන්නත් පින්කමක් කරනවා. ඒ වගේම ලෙඩ රෝග වලින් දුරු වෙන්න කියලා, සතුරු කරදර නැති වෙන්න කියලා, ග්‍රහාපල දුරු වෙන්න කියලා පින්කම් කරනවා. පින්වත්නි මේ දේවල් අර Taman අපේක්ෂා කරන විදියටම ලැබෙනවා නම් ඒක තමයි සැප කියලා කියන්නේ. ඒසායේ සැපයි කියලා අදහස් කරන හැම දෙයක් වෙනුමෙන්ම පින්කමක් කරනවා ඒ Taman අපේක්ෂා කරන විදියට ඒ දේවල් පරිපූර්ණත්වයට පත් කර ගැනීම සඳහා. ඉතින් මේක දැන හෝ නොදැන ජීවිතයේ ඔබ කරන දෙයක්. මොකද අපි පින්කමක් කරලා ඉවරුණාට පස්සේ ඔබ ඒ අරමුණු අපට ඉදිරිපත් කරනවානේ මෙන්න මේ අරමුණු උදෙසයි මේක කරේ කියලා. අන්න ඒ ඔබේ අරමුණු අතර තියෙන දේවල් තමයි මම මේ ප්‍රකාශ කළේ. එසා ජීවිතේ සැපයි කියලා හිතන හැම දෙයක් වෙනුවෙන්ම පින්කම් කරනවා. ඒතර පින්වත්නි සැප කියලා කියන්නේ කුමක්ද? මේ සැප විවිධ සැප තියෙනවානේ. දැන් අපි මේ ඉන්න ලෝකය අපි හඳුන්වන්නේ මනුෂ්‍ය ලෝකය කියලා. මේ මනුෂ්‍ය ලෝකය අයිති වෙන්නේ කාම භවයට. එතකොට මිනිස්යන් වශයෙන් කාම භවයේ ඉඳගෙන විඳින සැපය හඳුන්වන්නේ කාම සැප කියලා. කම් සැප. ඒතරේ කාම සැපය, කම් සැපය විඳීමට තියෙන කැමැත්ත නිසාම තමයි පින්වත්නි මේ කාම භවයට එන්නේ. දැන් මේ කාම භවයට ඇවිල්ලා අපි කාම සම්පත් සොයනවා. ඒතර මේ කාම සම්පත් සොයන්නත් කාම භවයට ආවේ පින් කරලා. දැන් අපි මේ කාම භවයට ඇවිල්ලානේ ඉන්නේ. කාම භවයේ කාම සුගතියේ මිනිස්යන් වශයෙන් ඉන්නේ. එතකොට මේ මිනිස් ජීවිතය තුල මේ මිනිස් ලෝකයේ තුල කාම සම්පත් විඳින්නට පුළුවන් කියන අදහස පිළිගැනීම තියෙනවා. ඒ වගේම දිව්‍ය ලෝකවලත් මේ කාම සම්පත් තියෙනවා. ඒ නිසා අපි පින්කම් කරලා ප්‍රාර්ථනා කරනවා මේ භවය අත්හරිනකොට නැවත දෙව් මිනිස් සැප ලැබෙන්න කියලා. පින්කමකදී ඒ ප්‍රාර්ථනාවක් තිබෙනවනේ. එතකොට දෙව් මිනිස් සැප ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ පින් කරාම දෙව් මිනිස් සැප ලබන්න පුළුවන් කියන පිළිගැනීම විශ්වාසය තියෙන හින්දා. එහෙමනම් දැන් අපි මේ මනුෂ්‍ය වෙලා ඉපදිලා ඉන්නේ. එහෙනම් පින්වත්නි මේ මනුෂ්‍ය ලෝකෙට ආවේ අපි පින් කරලා පින් කරලා මේ දැන් කරන ප්‍රාර්ථනා වගේම ප්‍රාර්ථනා කරන්නට ඇති මේ සැප විඳින්නට මේ කාම භවයේ කාම සුගතියේ මනුෂ්‍ය ලෝකයේ උත්පත්තිය ලබන්න කියලා. එතකොට ඊට අනුරූපව දැන් අපට මේ ජීවිතයක් ලැබුණා. ඒතර මේ මනුෂ්‍ය ජීවිතේනේ මේ මනුෂ්‍ය මනුෂ්‍ය කියලා කියන්නේ මේ මනුෂ්‍ය නමින් හඳුන්වන කයකට අපි බැසගත්ත හින්දා. ඒ කයට බැසගෙන තමයි මේ ලෝකය ගොඩනගන්නේ. ඒ නිසා අපේ ලෝකය මනුෂ්‍ය ලෝකය. තර පින්වත්නි මනුෂ්‍ය ලෝකයේ අපි සැප සොයන්නේ මේ කය ඇසුරු කරගෙන. මේ කය මාංශමය කයක්නේ. එනිසා අපේ ලෝකය මේ ඕලාරික වූ ලෝකයක්. ඒ කියන්නේ මේ මස්, ලේ, ඇට, නහර මේ දේවල් වලින් සකස් වෙච්ච ලෝකයක්. නිසා මේක හඳුන්වන්නේ ඕලාරික අත්පටිලාභ කියලා. අපේ මේ ආත්ම භාවය මේ මාංශමය කයක් තුල තමයි පිහිටලා තියෙන්නේ. එතන අපි සැප සොයන්නේ මේ කය ඇසුරු කරගෙන මේ කයේ උදව්ව උපකාරය අනුව තමයි අපි සැප සොයන්නේ. එතකොට සැප කියලා කියන්නේ මේ හිතේ ඇති වෙන සතුට. එහෙම නැත්නම් හිතේ ඇති වෙන පිනායාම. හිතට දැනෙන දේ ආස්වාදයේ වින්දනය. මේක තමයි අපි සැප කියලා කියන්නේ. එතකොට අපි සැප සොයන්නේ හිත හිත සැප සොයනවා. ඒට අනුරූපව තමයි අපි සැප ලබා දෙන්නේ. එතකොට හිතට විතරක් මේ සැප සොයා ගන්න බෑ. මෙවැනි කයක් තියෙන සත්වයන් කය උපකාරී කරගන්නවා. ඒ අනුව හිතට සැප සොයලා දෙන උපකරණ ටිකක් අපි ළඟ තියෙනවා පින්වත්නි. ඒ තමයි ඇස, කන, නාසය, දිව, ශරීරය. එතකොට හිත ඇස උපකරණයක් කරගෙන රූප අල්ල ගන්නවා. හිත කන උපකරණයක් කරගෙන ශබ්ද අල්ල ගන්නවා. හිත නාසය උපකරණයක් කරගෙන ගඳ සුවඳ අල්ල ගන්නවා. හිත දිව උපකරණයක් කරගෙන රසය අල්ල ගන්නවා. හිත කය උපකරණයක් කරගෙන ස්පර්ශය අල්ල ගන්නවා. පින්වත්නි මේ විදියට හිත ඇස කන නාසය දිව ශරීරය උපකරණ වශයෙන් උපකාරී කරගෙන මේ බාහිර ලෝකයේ තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මෙන්න මේ දේවල් ලබනවා. එතකොට මේ අල්ලගත්ත රූපයත් එක්ක එකඟනම් කැමතිනම් අපි ඒකට කියනවා සැප කියලා. ඒ සැපය Tamanගේ කරගන්නවා. ඒ සැපේ ඇලෙනවා. ඒ ඇලීමට කියනවා කාමරාගය කියලා. එතකොට ඒ සැපය Tamange කරගන්නවා. ඒක උපාදානය කර ගැනීම. ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී පිළිබඳවත් මෙහෙමමයි. අපට ඇසුණු ශබ්දයට එකඟ නම් කැමති නම් ඒක හොඳයි සැපයි කියලා අපි බාර ගන්නවා. ඒකට පින්වත්නි දුක කියලා කියන්නේ මේ අපි අරමුණු කරගන්න මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශත් එක්ක අපේ එකඟතාවයක් නැත්තම් ඒක තමයි දුක කියලා කියන්නේ. රූපයක් දකිනව ඒ රූපය ලස්සන නැහැ කියලා හිතෙනවා එතකොට එතන ගැටීමක් ඇති කරගන්නවා ස්පටිගය ඇති වෙනවා ඒක අපි දුකයි කියනවා ඒක අප වෙතින් ඉවත් කරන්නට අපි උත්සාහ කරනවා ඒතර අපි අකමැති දේවල් අපි දුකයි කියලා කියනවා නැත්නම් සැප කියලා කියන්නේ අපි කැමති දේ දුක කියලා කියන්නේ අකමැති දේ විතර කාම භවයට ආවෙම සැප සොයන්නට ආපු දවස් ඉඳලා සොයන්නේ සැප. හැබැයි ඉතින් තවම නොලැබුණේ සැපම තමයි. එසා පින්වත්නි අපි මෙන්න මේ විදියට මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ දේවල් වලින් සැප සොයනවා. එතකොට මේවා හඳුන්වනවා සම්පත් කියලා. ඒතර මේවායින් ලැබෙන්නේ සැපහින්දා මේවා සැප සම්පත් කියලයි අපි හඳුන්වන්නේ. ඒතර සැප සොයනවා කියලා ඔබ සොයන්නේ මොනවද? මෙන්න මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. එතල බලන්න ඔබේ නිවසේ තියෙන්නේ මොනවද? මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ මෙන්න මේ දේවල් ඔබට ලබලා දෙන උපකරණ ටිකක් මෙවලම් ටිකක් තමයි gedara තියෙන්නේ. ගෙදර රූපවාහිනියක් තියෙනවා. ඒ රූපවාහිනියේ රූප තියෙනවා, ශබ්ද තියෙනවා. ତර මේ රූප සහ ශබ්ද වලින් වින්දන ආස්වාද ලබන්නට තමයි ඔබ ඒ උපකරණය මෙවලම ගෙදරට ගෙනාවේ. නිසා කැමැති කැමැති ආකාරයට රූප ශබ්ද වලින් ඔබ ඒ වින්දන ආස්වාද ලබනවා. නිවසේ තිබෙන අනිකුත් උපකරණත් මෙවලමුත් එහෙමම තමයි පින්වත්නි. එනම් මේ බාහිර ලෝකයෙන් ගන්න දේ තමයි සැප. එහෙනම් සැප කියන එක පින්වත්නි එක් එක් කෙනාට දැනෙන්නේ එක එක විදියට. දුක කියන එකත් එහෙම තමයි අපි මේ සාමාන්‍ය ජීවිතේදී ලබන්නේ. එසා එක් එක් පුද්ගලයාට අනන්‍ය වුණු විශේෂිත වූ සැප තියෙනවා. ඒ වගේම තමයි කාලයෙන් කාලයට සැප කියන එක වෙනස් වෙනවා. ස්ථානෙන් ස්ථානයට තැනින් තැනටත් ඒ සැප වෙනස් වෙනවා. ඒ වගේම ජීවිතේ ගත්තම අපේ ජීවිතේ අවදි තියෙනවනේ. අපිට ළමා කාලයක් තියෙනවා, තරුණ කාලයක් තියෙනවා, වැඩිහිටි කාලයක් තියෙනවා. ඒ වගේම වයෝ වෘද්ධ කාලයක් තියෙනවා. මේ එකම පුද්ගලයාගේ ඒ වයස අනුව ඇතිවෙන කාලවලදීත් මේ සැපයේ වෙනසක් තියෙනවා. එසා කලකදි සැපයි කියපු දේ කලකදි දුකයි. ඒ දුකයි කියපු දේ තවත් කලකදී සැපයි. ඒ නිසා අපි දැන් මුලින් කිව්ව විදියට සැප ලබන්න මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ දේවල් සැප සම්පත් වශයෙන් එකතු කරගත්තට පින්වත්නි මේ සැප තියෙන්නේ මේ සම්පත් තුල නෙමෙයි රූපය තුල නෙමේ සැප තියෙන්නේ. ශබ්දය තුල නෙමේ සැප තියෙන්නේ. ආග්‍රහණය කරන මේ සුවඳ තුල නෙමේ සැප තියෙන්නේ. දිවට දැනෙන රසය තුල නෙමේ සැප තියෙන්නේ. මේ කයට දැනෙන ස්පර්ශය තුල නෙමේ සැප තියෙන්නේ. රූපය තුල සැප තිබෙනවා නම් ඒ රූපය දකින හැම දිනාටම එක විදියේ සැපයක් ලැබෙන්නට ඕන. ඒ රූපය දකින හැම වෙලාවකදීම ඒ සැපය ඒ විදියටම දැනෙන්න ඕන. නමුත් එහෙම දැනෙන්නේ නැහැ. එතල බලන්න රූපවාහිනිය ඔබ නරඹනවා. ඔබේ නිවසේ ඉන්න සියලු දෙනා එකම වැඩසටහනක් නරඹන්නට හැම අවස්ථාවෙදීම එකඟ වෙනවද? එකඟ වෙන්නේ නැහැ. ඔබ නරඹන වැඩසටහන ඔබ දකින රූපයට gedara තවත් කෙනෙක් එකඟ නැහැ. මොකද කියන්නේ? ඔయిత වැඩිය හොඳ එකක් තියෙනවා අනිත් channel එකේ. එහෙමනේ කියන්නේ. එතකොට ඒක බලන්නට නරඹන්නට ඉදිරිපත් වෙනවා. ශබ්දයත් එහෙමයි. නිසා රූපයේම ඒ ශබ්දයේම තිබුණනම් සැපය හැම දිනාටම එකම විදියට ඒ සැපය දැනෙන්න ඕන. එහෙම දැනෙන්නේ නැත්තේ ඒ සැපය තියෙන්නේ ඒ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශවල නොවන හින්දා. එහෙනම් සැප තියෙන්නේ පින්වත්නි මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ දෙස අපි බලන ආකාරය අනුව ඒක අපි අල්ලගන්න විදිය අනුව ග්‍රහණය කරගන්න විදිය අනුව රූපය ලස්සනයි හොඳයි කියලා හිතුනොත් එතන සැපයක් තියෙනවා නෑ ඒ රූපය ලස්සන නැහැ කියලා හිතුනොත් එතන දුක තියෙනවා එහෙම තමයි මේ සැප සහ දුක කියන එක තියෙන්නේ. කාලයෙන් කාලයටත් එහෙමයි. එහින්දා මේවා අපි ලබන්නේ මේ ඉන්ද්‍රිය තුලින් ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය තුලින් එහෙනම් අපි ලබන සැපය හඳුන්වන්නෙම මේ පංචකාම සැප කියලා පස්කම් සැප කියලා කියන්නේ. ඒතර පස්කම් සැප වෙන්නේ මෙහෙම හඳුන්වන්නේ ඇස කන නාසය දිව ශරීරය උපකාරී කරගෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ දේවලින් ලබන වින්දනාස්වාදින්දා අපි මේ ලබන වින්දනය ආස්වාදයේ සැපය පංචකාම සැප කියලා හඳුන්වනවා. නම් මේ පංචකාමයේ පිළිබඳව අපේ හිත තුල ඇති කරගන්නා වූ ඇලීම බැඳීම තුල තමයි ඒක සැපද දුකද කියන එක තියෙන්නේ. ඇලෙනවා නම් එතන සැපයි කියනවා. ගැටීමක් නම් තියෙන්නේ එතන දුකයි කියලා කියනවා. ඒ අනුව තමයි පින්වත්නි අපි මේ සැප කියන දේ ලබන්නේ. එතකොට මේ සැප සැප ලබන්නට අර මුලින් කියපු විදිහේ සම්පත් අවශ්‍ය කරනවා. එතකොට මෙන්න මේ සම්පත් උදා කර ගැනීමේ සම්පත් නගා කර ගැනීමේ ක්‍රමවේදයේ වශයෙන් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා කුමද්ද පින පින් කළ යුතුයි කියලා. පින් කරාම ඒ සැප ලැබෙනවා කියලා කියන්නේ පින්වත්නි ඒ අවශ්‍ය කරන සම්පත් ආදී අපට ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට ඒ කෙරෙහි දක්වන ආකල්පය මත අපට මේ දේවල් ලැබෙනවා. ඒ නිසා ඒ පිනට අනුරූපව දේවල් ලැබෙන හින්දා තමයි පින්වත්නි විවිධාකාර වූ පින්කම් තියෙනවා. ඒ ඒ පිනට අනුරූපවයි සැප කියන එක ලැබෙන්නේ. එකම පිනකින් සියලු සම්පත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා පින්කම් වර්ග බොහෝමයක් තියෙනවා. වර්තමානයේ අපි දන්නවා විවිධාකාර නම් වලින් පින්කම් තිබෙනවා. ඔබ කැමති අර සංඛ්‍යාත්මක වැඩි පින්කම් කරන්නට. එහෙම ඒ සංඛ්‍යාත්මක වැඩි පින්කම් වලින් වැඩි සැපයක් ලැබෙනවා කියලා විශ්වාස කරනවා. ඒ නිසා එක පහනක් දැල්ලුවට මදි කියලා හිතෙනවා. නේද? ඒ හින්දා මොකද කරන්නේ? 84000ක් පහම් පින්කම් පවත්නවා. එහෙමයි සංඛ්‍යාත්මකව වැඩි පින්කම් අපි සංවිධානය කරගෙන තියෙනවා. ඒවට අපි බොහොම කැමැත්තෙන් අපි සම්බන්ධ වෙනවා. ඒකට හේතුව තමයි ඒ පින්කම් කරාම අපට වැඩියෙන් සැප ලැබෙනවා කියන එක පිළිබඳව පිළිගැනීමක් තියෙන හින්දා හැබැයි පින්කම් කරලා ප්‍රාර්ථනා කරාම සැප ලැබෙනවා කියලා කිව්වට ඔබට හිතෙන්න පුළුවන් කොච්චර පින්කම් කරනවද කෝ එහෙම ප්‍රාර්ථනා කරන සැප ලැබෙන්නේ නැහැ නේද කියලා. ඒකටත් හේතුවක් තියෙනවා පින්වත්නි. අර මුලින් කිව්වේ ඒ විපාකයට අනුරූප වුණු පින්කමක් කරන්න ඕන කියලා. ඔබ ප්‍රාර්ථනා කරන දෙයට ගැළපෙන පින්කමක් සිද්ධ කරන්න ඕන කියලා. හැම දෙයකම එකම පින්කමක් කරා කියලා ඒ විපාක ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔබේ ප්‍රාර්ථනාව කුමක්ද? ඒ ප්‍රාර්ථනාවට අනුරූප වුණු, ගැළපුණු පින්කමක් කළා තියෙන්න ඕන. එතකොට තමයි ඒ ප්‍රාර්ථනාව ඒ ආකාරයෙන්ම සඵල කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම ඒ ප්‍රාර්ථනාව සඵල වෙන්න අර පින පරිපූර්ණත්වයටපත් වෙන්නත් ඕන. එතන ලෝභ දෝෂ මෝහ ඉවත් වෙලා තියෙන්නටත් ඕන. ඒ වගේම තමයි පින්වත්නි පින්කම කරනකොට අර ලෝභ දෝෂ මෝහ වලින් ඉවත්තුණු පවිත්‍ර වුණු හිතෙන් ඒ පින්කම කරන්නට ඕන. නමුත් හිතලා බලන්න ඔබ පින්කමක් කරනවා යම් අරමුණක් ඇතිව ඒ පින්කම කරන වෙලාවේදී ඔබේ හිත නිදහස් වෙන්නේ නැහැ හිත තුලට එනවා ඔබේ ප්‍රාර්ථනාව බලාපොරොත්තුව. අන්න ඒකව තේරුම් ගත යුතු වෙනවා. ඒ කියන්නේ අපි පින්කම කරන්නට ඕන ලෝභ දෝෂ මෝහ වලින් ඉවත් වෙලා. ඒ ඉවත් වෙලා පින්කම කරලා අවසානයේදී තමයි ප්‍රාර්ථනා කරන්නට ඕන මෙන්න මේ පිනෙන් මගේ මේ ප්‍රාර්ථනාව සඵල වෙන්න කියලා සමෘද්ධ වෙන්න කියලා. හැබැයි පින්කම කරන අතරතුරේදී ඔබේ හිත තුල ඒ ප්‍රාර්ථනා විස්මතු වෙනවා නම් එතකොට මොකද්ද වෙන්නේ පින්වත්නි? එතන ලෝභය කියන එක මතු වෙනවා. එසා නිදහස් වුණු හිතෙන් තමයි පින්කම කරන්නට ඕන. පින්කම කරන කාලය පුරාවටම හිතේ තියෙන්නේ ප්‍රාර්ථනාව නම් එතකොට මොකද වෙන්නේ? එතන ලෝභ සිතුවිල්ලක් තියෙනවා. එතකොට හිතමු ඔබට සතුරු කරදර මේ දේවල් තියෙනවා. ඒ සතුරු කරදර වලින් මිදෙන්න කියලා හිතලා නම් පින්කම කරන්නේ. ඒතර පින්කම කරන පුරාවටම ඔබේ හිතේ තියෙන්නේ කා ගැනද අර සතුරන් පිළිබඳව. ඔබට අවඩ කරන පුද්ගලයා පිළිබඳව. ඒතර සමහර විට ඒ අයගෙන් වෙන පීඩාවන් ටික තමයි මතකයේ තියෙන්නේ. එතකොට පින්සිටවිල්ලක් එතන නැහැ. එතන තියෙන්නේ ද්වේෂයේ තරහව. ඒතකොට ද්වේෂයේ තරහව ඇතිව යමක් කරලා තියෙනවා. යමක් කරලා හිතනවා පින්කමක් කරා කියලා එතල මේවා දුරු වෙන්න කියලා හිතනවා නෑ එතකොට පින්කම පුරාම දේශය නම් තිබුණේ ඊට අනුරූපව තමයි ලැබෙන්නේ එතකොට ඔය සතුරු කරදර වැඩි වෙන්න පුළුවන් මෝහයත් එහෙමමයි එහෙම කරලා හිතනවා නේ මේ පින් කරාට වැඩක් නෑ කෝ කිසිම දෙයක් අපට හරියන්නේ නෑනේ කිසිම සුගතියක් නෑනේ කියලා හිතනවා නිසා පින්වත්නි ඔබ සැප අපේක්ෂාවෙන් පින්කම් කරනවා නම් ඒ පින්කම ඉස්සෙල්ලා කරන්න ලෝභ දෝෂ මෝහ වලින් මිදිලා ප්‍රාර්ථනාව අමතක කරලා බලාපොරොත්තුව අමතක කරලා ඒ පින්කම සිද්ධ කරන්න පින්කම සිද්ධ කළා අවසානයේදී ප්‍රාර්ථනා කරන්න මා මේ කරන ලද පින්කමට අනුරූපව මන්න මගේ මේ ප්‍රාර්ථනාව සඵල වෙන්න කියලා එහෙම ප්‍රාර්ථනා කරාම ඔබේ ප්‍රාර්ථනා සියල්ලම ඒ විදියටම සඵල වෙයි. එතකොට එහෙනම් පින කියන එක මේ විදියට හඳුනා ගන්න සැප කැමති නම් අර නිවැරදිව පින්කම් සිද්ධ කරන්න. එතකොට ප්‍රාර්ථනා ඒ විදියටම සඵල වුණු පින්කමක් බවට පත් වෙයි. ඒ සඳහා ඔබ හැම දිනාටම ප්‍රඥාව පහළ වේවා, ධර්මාවබෝධය ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සාදු සාදු සාදු. ආකාසට්ඨා චබුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං ආකාසට්ඨා චබුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති සාදු සාදු සාදු සුපින්තුනි අද උතුම් ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ කොළඹ 14 ජේතවනාරාම මහා විහාරාධිකාරී මාත රාහුල පාර ශ්‍රී විචාරාමාධිපති ශාස්ත්‍රපති පූජනීය මඩවල ධම්මික ජිනවංශ ස්වාමින්ද්‍රයන් වහන්සේ අප හැමදෙනා සාදු නතක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනය ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු